කුඩ අන්න පන්තන් දබම උන්ට සුම්බුන්ඩ මටරන්න තුන්න තබරුග සංසුද්ධ බසබර පුන්ගේ නැසුම සම්බුද්ධ මැන පන්තන් තුන්නේ හමුන්ද ලංකුඩ අන්න පන්තන් දබම උන්ට සුම්බුන්ඩ මටරන්න තුන්න තබරුග සංසුද්ධ බසබර පුන්ගේ නැසුම සම්බුද්ධ මැන පන්තන් තුන්නේ හමුන්ද ආමන සද සිදුල වැදන බැරිදන වියන් මේකද හිදා නක්සරට ගුණන් තියන්තේ අද පුට්ටු පල්ලියක් මෙවන් කර සිත්තම ලස්සන හින්දර කවුරු කට පල්ලියන් අස්තුරු මග මස්සර පුස්පිත යයිද සුවඳ විහිදාන් යක් බෙර සද්ද රත්න ගත්තල කංගල අස්සර රින්ග රැපද මත් කර ධර්මන ගන්නට වත්තර මද්දල කන්තුක දත්තේ මත් කර චිත්තින දක්ස ජෝකර ලඟු දුරන ප්‍රගන හුත ගතන හතස් කර පස්කන පස්සර පස්සන ඇතර නක්මට මත්තට බම්බුල හත් පන කලබල නැති මන කපකල් ඉද සබබ් සදාරදලේ තේ දදම පස්කර කදමල දපනේ දමනා පඩතල වල කරන රාලනට වාහට දැම්ම හැරින්දු වෙනාකින පිටියන දැක හමරව තියනාරන රටකන් මිනිසුන් වැඩි දුන තාක්ෂණ නාට්‍ය හැමතැන පිටිය ඉතිහාසනේ ලොපෙන් වියන දඹටමගේ වසන්ත කාලයේ කෝ රස්ත දකට කරුත දකවක පලනිති ගැවුට ඇතෝ හුරුපුර තරගම බොරලුම පතුලට හොඳින් බලපකෝ මගේ ගොත මැද නරි හැද නවන මන්නේ කම්මනේ වෙපකෝ දංකුඩ අන්න පංකන් දබ්බ මා උන්ට සුන්බුන්ද මට රන්න දුන්නත් අපුංග සංසුද්ධ බසබන් රබ්ගේ නැසුන්ව සම්බුද්ධ මන පන්තන් දුන්නේ හම්බුන්ද දංකුඩ අන්න පංකන් දබ්බ මා උන්ට සුන්බුන්ද මට රන්න දුන්නත් අපුංග සංසුද්ධ බසබන් රබ්ගේ නැසුන්ව සම්බුද්ධ මන පන්තන් දුන්නේ හම්බුන්ද සරන්සිත ලෙසින් ගල් පරණ හිතම කෙලෙසින් දරු දිවිය ගැවස වියසෙන් බලු කවිය අවිය තෙලෙනින් තරුවේ व्यग्यम ये विकसिन नत विंध्य विंध्य तरसिन बत हिमिय सिमिय निरसिन मत දිවිය සවිය කියසෙන් වස් සාරංශය වාරාවට කීවත් අද කීමක් නැති මූුණක් ලැබ ආභාෂය ධාරන් වැටලීම කරපීන්නම් පද පින්නෙන් තෙමිහුන්ගේ රට වාතාර්ශයක් ආරංකට පුංචක් කෙල දුන්නක් ම විදත් යවර සිම්බත් නොද කිම්බා රැපිල් සකරන දුන්ගේ මන්ද ඉසිවර නිදන සිවදන ටොර සිවිසි නිදීතින් නිදිවරයින් දිගි මර ගිනි තැටි දර්ගිති ඇති පවින් ලින්දයිසි කවින්ද වැසි පර සිසිලස නිති මුඩුවෙසින් පිරිවර මිනි පිළිපව වෙරි කිලියව දෙනි දිරිපසින් මිනිසු ධාර මනස්තුරාපන මවත්තු කාන්තක පොතැන්ද මයිනි මිනිත්තු කාලකනාච්චි ඩාවර් වියෙක්කුමයි කලියද්ද පාගන්න නිරස පැයි රහස නෑ ශ්‍රී ලක්මාදක මිලක්ව සෑහෙන කියත්වා මෙම ගී මැද කම රීගත්යකට බැවතුමා වෙන කුඩ අන්න පංකන් දබ්බම උන්ට සුම්බුන්ද මට රන්න තුන්නත් අපරුංග සංසුද්ධ පසබන රැපුන්ගේ නැසුන්ව සම්බුද්ධ මැන පන්තන් දුන්නේ හමුන්ද රගින්දරවල පින්න සැර කන්තර නොවරල මල්ල සිම්බල මිපල් සිංහල පිම්පල් දෙන්නට මොල් නර පන්න ගන්න සිංහල රැප් මාර වන්නම කම්බෙර හිර වෙන්නට ගීගල පීට නීතල ඊතල සික්කෙන හිතන බාර පීෂණ මාමක විදින රාමු නීරසයාය කතකතු මාමද කාන්ට පීමක් සාවට වාංගුන සීමිත පීඩි කියාගතකාරාමගේ සතුරාමද භාෂණ සීසුම් වී සිට මාම පාරණ මීකුණු දීසි කිසිත් මන්ත්‍රතන්න මිසුන් කීර ගන්ද ම ර විසි දන්නේ අසක වද ම ගැතු පැත්ත හිටියුට ගින්දර දෙන්න පින්ක රත පුතු වැට හොත්තු දාන්වරට පින් සිංහල පින් ගත්තු ගැස ඇත්තවත්ත පැන්නවා සකිලි දෙරන ගැනම ගැසු යට කිරියට විරගෙන ඇරියම ගරියන පද ගිනියට රත බලගෙන රත පත ඉරියති පිරිතක සිරිත විරිත මිරිකන් සිංහල සිගන මතුරන පතුරන පතුරන් විදි කටි බුද්ධ වසක රැසෙන ලේවිද ත්‍රීතුන වෙටි උන්ටද මේ මුරු ගස වැසි කඩ මක්කර පිට දෝර විස විද්දි රිසි පසි නිසි සරං ගච්චර පක්කෝය නිත්ති ගින්නි පින්දි පිම්මද හිරකට පුච්චර හන්ඩෝය තුන් කට්ටෝ තට්ටුවරන කංගඩි ගසරනා දෝය ගැවිලන වෙන තුරු හීරෝ පපු කෙන්ද කන්තල දැටි මුන්න කටින් නැවල තොපේ උන්දලයි දුක්ක ගන්න හව් කන්න මුන්ගේ හිතේ ඊළඟ මේකේ රාජ්‍ය වෙන්න අපේ උන්ට සම වෙන්න බෑ උත්ත තොපේ උන්ට